ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය පෝගොඩ මහා විහාරය පෝගොඩ පඤ්ඤාසාර විහාරය බෝගහවත්ත පුණ්‍යශ්‍රී විහාරය ආදී විහාරයන්හි විහාරාධිපති හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක ආගම ශාස්ත්‍රී, දර්ශන ශාස්ත්‍රී, පඬිත දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු. සුපින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ මූලක සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස වදවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු වදව මූලතානෝ භම්තේ ධම්මා භගවන්තෝන්තිකා බදවම් පටිසරණා සාදු වතවන්තේ භගවන්තං ඒව පටිපාතෝ තේ සාදු සාදු සාදු පින්නතුනි අපේ සම්මා සම්ප්‍රදායන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයන් අතර සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ අන්තර්ගත වන සචිත්තක වර්ගයේ මූලික සූත්‍රයයි අද ධර්ම දේශනාවට මාතෘකාවලා තිබෙන්නේ. මූලික සූත්‍රයෙන් දක්වන මේ කරුණු වික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් මුල් කොටගෙන පරිභාවත කරමින් මේ ශාසනයාගේ ප්‍රවැත්ම පිණිස කරන ක්‍රියාකලාපය පිළිබඳව පැහැදිලි කිරීමක් දක්වන සූත්‍රයක්. අපේ ලෝතර බුදුහාමුදුරන් වහන්සේ දමදිව සරත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ එක් දවසක් ධම්පදාමාන ශ්‍රස්තුණු භික්ෂුන් වහන්සේලා සමූහයක් එකතු වෙලා හිට සාකච්ඡා කරමින් හිටියා. ඒ සාකච්ඡා කළේ අන්‍ය තීර්ථකයන් සහ අන්‍ය පරිත්‍රාජකයන් තමන් වහන්සේලා හම්බ වෙච්ච වෙලාවට තමන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්න කීපයක් පිළිබඳව. ඒ ප්‍රශ්න කීපය අන්‍ය පරිත්‍රාජකයෝ මේ හාමුදුරුවන්ගෙන් ඇහුවේ කිම් මූලකා ආවසෝ සබ්බේ ධම්මා සිරුම ධර්මයන්ට මුල් වෙන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නය මේ පරිත්‍රාජකයන් විසින් අන්‍ය තීර්ථකයන් විසින් බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් නිතර නිතර අහන එක ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් කිම් සම්භවා ආවසෝ තබ්බේ ධම්මා බෞද්ධ ශ්‍රාවක ඇවැත්මින් මේ සියලුම ධර්මයන්ගේ සම්භවයට හේතු වෙන්නේ මොකක්ද කියන මේ කරුණ. තුන්වෙනි ප්‍රශ්නය කිං සමුදය ආවසෝ සබ්බේ ධම්මා. සියලුම ධර්මයන්ගේ සමුදය ස්වરૂපය කෙසේද වෙන්නේ කියන එක ඒ ප්‍රශ්නේ තේරුම. ඊළඟ ප්‍රශ්නය කිම් සමෝතරණා ආවසෝ සබ්බේ ධම්මා කුමද්ද මේ ලෝකය පිළිබඳව මූලිකව සමෝසරණය වන්නේ කියන එක ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය කිම් ප්‍රමුඛා ආවසෝ සබ්බේ ධම්මා ආවත්නි සිව් ධර්මයන්ට ප්‍රමුඛ වෙන්නේ කුමද්ද කියන එක ඊළඟ ප්‍රශ්නය. ඊළඟට අහන ප්‍රශ්නය කිමාදිපත්තේයෝ ආවුසෝ සබ්බේ ධම්මා ඇවැත්නේ සියලු ධර්මයන්ට කිමද්ද කුමද්ද ආධිපත්‍ය වශයෙන් පවතින්නේ කියන කරුණ ඊළඟ කරුණ කිං උත්තරා ආවුසෝ සබ්බේ ධම්මා සිනුම ධර්මයන්ට උත්තර වෙන්නේ උසස් වෙන්නේ මොකද්ද කියන මේ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය අහනවා කිං සාරා ආවුසෝ මේ ලෝකෙහි පැවැත්මට මූලික වෙන සාරාර්ථය කුමක්ද කියලා හිත. ඊළඟ ප්‍රශ්නය කිං ඕගදා ආවුසෝ සබ්බේ ධම්මා. සිරුම ධර්මයන්ගේ ඕගදය පැමිණීම කුමක්ද කියලා හිත ඊළඟට අහනවා. ඊළඟ ප්‍රශ්නය කිං පරියෝතම ආවුසෝ සබ්බේ ධම්මා. සිරුම ධර්මයන්ගේ පරියෝසාමය අවසානය මොකක්ද කියලා හිත ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න 10 පිළිබඳව මේ ධම් සභා මණ්ඩල ප්‍රශ්න වික්ෂුන් වහන්සේලා වුණොන් සාකච්ඡා කරමින් හිටියා. ඒ සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේදී වාග්යතුන් වහන්සේ මේ ධම් සභා මණ්ඩපයට වැඩම කළා. ධම් සභා මණ්ඩපයට වැඩම කරපු වෙලාවේදී වාග්යතුන් වහන්සේට මේ වික්ෂුන් වහන්සේලා දන්නවා වාග්යතුන් වහන්සේ අපෙන් මේ මේ විදිය ප්‍රශ්න අහනවා මේ අන්‍ය තීර්ථකයෝ සහ පරිබ්‍රාජකයෝ හම්බ වෙන හම්බ වෙන නොඑක් නොඑක් තැන්වලදී අපේ ඉතින් ඒවාට උත්තර වශයෙන් කියන්නේ භගවතෝ භගවා මූඩතා භාගතුන් වහන්සේ තමයි අපේ මුල භාගතුන් වහන්සේගේ ධර්මය තමයි අපේ මුල භාගතුන් වහන්සේගේ දේශනාවේ කෙළවර තමයි අපේ මුල කියලා හිත අපි එයාට පිළිතුරු දෙනවා එහෙමයි අපේ මේ පිළිතුරු දීම භාග්‍යතුන් වහන්සේ මේ අපේ පිළිතුරු දීම සුදුසුද නැද්ද කියන බව අපට පැහැදිලි කරන්නට කියලා මේ හාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා. එහෙම ඉල්ලා හිටියාම අපේ බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. කිම් මූලකා භික්කවේ සබ්බේ ධම්මා කිම් මූලකා භික්කවේ සබ්බේ සම්භව කිම් මූලකා භික්කවේ සබ්බේ සමුදය කිම් මූලකා භික්කවේ සමෝ සරණ කිම් මූලකා භික්කවේ පමුක්ඛා කිම් මූලකා භික්කවේ කිමාදි පත්තේයෝ කිම් මූලකා භික්කවෝ උත්තරා කිම් මූලකා ආවසෝ සාරා කිම් මූලකා ආරසෝ පරියෝතාම කිම්මූලකා වික්කවේ ඕගදා ආදී මේ ප්‍රශ්න ඇහුවහම මේ ප්‍රශ්නයන්ට ඔබ වහන්සේලා විසින් මේ කියනවා නම් අපේ මුල බුදුහාමුදුරුවය භාග්‍යතුන් වහන්සේය අපේ මුල සද්ධර්මය අපේ අවසානය භාගතුන් වහන්සේ දුටු නිවනය කියලා කියනවා නම් ඒක හරි. නමුත් ඒක බොහොමතලා එයාට පැහැදිලි කරන්න ඕන වෙන්න මේ විදිහට කියලා හිට පැහැදිලි කරන කාරණය බුදුහාමුදුරුවෝ මේ අයට පැහැදිලි කරලා හිට දේශනා කරනවා. ඒ දේශනා කරනකොට දැන් අපි අරන් බලන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු හැටියට පළවෙනි ප්‍රශ්නයත් පළවෙනි පිළිතුරක් කියන මේ දෙක අරගෙන පළවෙනි ප්‍රශ්නය කිම් මූලකා ආවසෝ සබ්බේ ධම්මා ඉසල ප්‍රශ්නය අපිට ලොකු කරගන්න ඕනේ. සබ්බේ ධම්මා සිළුම ධර්මයන්ට මූලකා මුල මොකද්ද කියන මේ ප්‍රශ්නේ දැන් අහන්නේ. එතකොට මේ කිම් මූලකා ආවසෝ සබ්බේ ධම්මා කියන මේ ප්‍රශ්නේ අහනකොට බුදුහාමුදුරෝ ඒකට දේශනා කරන පිළිතුර තමයි ඡන්ද මූලකා භික්කවේ සබ්බේ ධම්මා. සබ්බේ ධම්මා. ඉතින් අපි මේ වචන නිරාකරණය කරගන්න ඕනේ. සබ්බය සබ්දයෙන් කියන්නේ සියලුම කියන එකයි. සියලුම කිව්වන් පස්සේ ඊට අන්තර්ගත වන කිසිවක් පිටපයින් නැතුව ඒ ටික ඔක්කොම එකට ඇතුල් වෙන්න ඕනේ. සබ්දේත් කිව්වහම සබ්දේ තත්තා කිව්වහම සියලුම සත්ව වර්ගයකට අන්තර්ගතයි කිසිම සත්වෙත් පිටමැල්ල නැහැ. සබ්දේ සමාධිය කිව්වහම සියලුම සමාධියකට අන්තර්ගතයි කිසිම සමාධියක් පිට වෙලා නැහැ. සබ්දේ රූපා කිව්වහම සියලුම රූපයකට අන්තර්ගතයි කිසිම රූපයක් පිට වෙලා නැහැ. මෙතා රබ්දේ කියන වචනය තවත් වචනයකට මුලින් යොදන වචනයක්. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා ආදී මේ විදිහේ වචන වලට මුලින් මේ සබ්බේ කියන වචනය යොදනවා මුලින් පදයක් යොදන්නේ නැතුව මේ සබ්බේ කියන පදය යොදලා තනියෙන් සබ්බේ විතරක් පාවිච්චි කළොත් ඊට අනුගතව සත්තා ආදී පදයක් නොයදුව සබ්බේ කියන පදේ අපර ඉතුරු වෙනවා එතකොට කිම් මූලක ආවසෝ සබ්බේ ධම්මා කියන වචනේ එතෙන්ට එකතු වුණා. සබ්බේ ධම්මා මොනවද මේ සබ්බේ ධම්ම ලෝකය සහ අරූපී ලෝක සංගතව පවතින කාමාවචර ලෝක සංගතව පවතින කාම රූප අරූප භවත්‍රය අන්තර්ගත සියලුම යමක් වෙයි නම් ඒ සියල්ලන්ටම තමයි මෙතන සබ්දේ ධම්මා කියන වචනය පාවිච්චි කළේ. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක කියන මේ ලෝකත්‍රය තුල යමක් පවතිනවා නම් සබ්දේ ධම්මා කියන පදයෙන් ඒ සියලුම දෑතන අදහස් කළා. චිත්ත, චෛසික, රූප, නිබ්බාන කියලා පරමාර්ථ හතරක් තිබෙනවා. ඒ හතරෙන් චිත්ත, චෛසික, රූප කියන මේ තුන මේ සබ්බේ කියන වචනට අන්තර්ගත වෙනවා. නිබ්බාන කියන වචනේ සබ්බේ කියන වචනට අන්තර්ගත වෙන්නේ නැහැ. නිබ්බාණය දක්වන්නට රූපයක්, නාමයක්, විඥානයක් කිසිවක් නොමැති හින්දා. ඒක විමුක්තියක් හින්දා. ඒකේ මේ මේ ධර්ම තියෙනවා කියලා දක්වන්න පුළුවන්කමක් නැති හින්දා නිර්වාණය අයිති වෙන්නේ නැහැ. එතකොට හතර પરමාර්ථයන් අතරින් නිර්වාණය හැර චිත්ත චෛතසික රූප සංඛ්‍යා තමක් වෙයි නම් ඒ සියල්ලම මේ සබ්දේ කියන වචනේ අන්තර්ගත වෙනවා. එතකොට මේන් අදහස් කළේ ලෝකේ පිළිබඳවයි. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක කියන මේ විශ්ව විස්වාන්තර පිළිබඳ මේ ලෝක සබ්දයෙන් හඳුන්වන දේ පිළිබඳවයි මේ කියන්නේ. ලෝකයේ හට ගැනීමට තියෙන අදහසයි මෙහි ගන්නෙ. ලෝකය හට ගැනීම කිව්වන් පස්සේ ලෝකය දෙආකාරයි භෞතික ලෝකය විඥානික ලෝකය කියලා. භෞතික ලෝකයේ ස්කන්ධ සමූහයක් ග්‍රහවස්තු සමූහයක් පස උෂ්ණ ජල වාත කියන මේ සතර පරමාණුන් එක්කාසුවෙන් සකස් වෙච්ච දේවල් මේ දේවල් පිළිබඳව ආශ්‍රිතව ජීවත්වන ප්‍රවත්තන අය ලෝකයා ඒ අය සචිත්තකයි මේසා සචිත්තක ලෝකයා තමයි මේ ලෝකය දරන්නේ භෞතික වස්තු ඔච්චර තිබුණත් සචිත්තක ප්‍රාණියෙක් නැත්නම් භෞතික වස්තුන් පිළිබඳ කිසිම දැනුමක් මේ ලෝකේ අපිට ඇත්තේ නෑනේ. මේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ සචිත්තක භාවය නිසානේ. සිතක් ඇති හින්දානේ. මේ සිතක් චෛසිකයක් දෙකක් වැඩ කරන හින්දානේ අපි මේ ලෝකේ බදාගෙන ලෝක ගැන හිත හිතා ලෝක ගැන ප්‍රශ්න කර කර ලෝක ගැන විවිධ මතිමතාන්තර මවමින් මහා ලෝක කෝණහලයක් කරන්නේ. මේ හින්දා ලෝකයට මූලික වෙලා තියෙන්නේ මෙතන අපි ඔක්කොම එක තමන්ගේ චිත්ත සම්පාණයන් තුළින් ඒ ලෝකය පිළිබඳව ඇති කරගත්ත කිසියම් දෙයක් අදහසක් පිළිබඳවයි. දැන් අහනවා මේ සකල විශ්ව විස්වාන්තර පිළිබඳ සත්ව සම්පාන චිත්තචෛසිකයන් තුළ මේ දැනුමට වැටහීමට අවබෝධයට ඕනෑකමට ආසාවට තෘෂ්ණාවට බදා ගැනීමට හේතු වන මූලය මොකක්ද කියන එකයි මේ ප්‍රශ්නේ තේරුම. මේ ප්‍රශ්නයට භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න නියම කරනවා. ඡන්ද මූලක ආවසෝ සබ්බේ ධම්මා. රැත්නේ සිරමූලයන්ට හේතුව ඡන්දය කියන මේ වචනය පාවිච්චි කළා. ඡන්ද කියන මේ වචනය පාවිච්චි කරනකොට ඡන්ද කියන වචනේ අපි පාපන්නේතර පාවිච්චි කරනවා. කතරයක් ගහලා එක එක්කෙනාට දෙන දේවල් වලට අපි ඒක රැස් කරනවා ඡන්ද දෙනවයි කියලා. ඡන්ද දෙනවා කියලා කියන්නේ තමන්ගේ ස්ව කැමැත්ත දීම, කැමැත්ත ප්‍රකාශ කිරීම. ඡන්ද කියන වචනේ තේරුම එහෙනම් කැමැත්ත. තමන්ගේ කැමැත්ත. එතකොට ඒක අටුවාවේ දක්වනවා චන්තරං චන්තෝ කැමැත්ත ප්‍රකාශ වීම කැමැත්ත එරිදැක්වීම කැමැත්ත පැවතීම කැමැත්ත ඇතිවීම ඡන්දයයි කියලා හිත අටුවාවේ එක විස්තර කරනවා. එතකොට මේ කැමැත්ත අපි නොඑක් විදිහට පාවිච්චි කරනකොට සතිය සම්පාණය තුළ මේ කැමැත්ත අපට මුලින් හටගන්නේ කොහෙද? අපි මේ සත්ත්ව ලෝකේ සත්වයන් උපදින ස්ථාන හතරක් දන්නවනේ. ආන්දජ, ජනාපුජ, සංසේජ, ඕපාසය කියලා. ඔය සතර ස්ථානයෙන් කොතනක හෝ මූලික කර්ණ රූපේ ආශ්‍රිත පැමිණිච්ච ප්‍රසන්දි විඥානයක් තියෙනවනේ. ඒ ප්‍රසන්දි විඥානය භවයක් භවයක් පාසා භවාන්තරව පැමිණෙන තෘෂ්ණා අවිද්‍යාවකේ හේතු ප්‍රත්‍යක් වශයෙන් මේ ප්‍රසන්න විඥානය මෙතෙන්ට පැමිණෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ හේතුයෙන් පැමිණිච්ච මේ ප්‍රසන්න විඥානය තුන අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙනවා අවිද්‍යා තෘෂ්ණා දෙකේ මූලික ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ ඡන්දයෙන් කැමැත්තෙන් ඕනෑකමින් එතකොට පුංචිම කලර් රූපයට පැමිණිච්ච ප්‍රසන්දි විඥාණය එතන ඉඳන්ම තමන්ගේ කැමැත්ත තමයි පාවිච්චි වෙන්නේ පෙර භවයෙන් පුරුදු වෙච්ච. එතකොට මේ පෙර භවයෙන් නම් පවතින වාසනා ගුණ කියලා ඒවට කියනවා. බුදුහාමරන්ට විතරයි නැත්තේ මේ සවාසනා වාසනා ගුණ. එතකොට పూర్ව අවිද්‍යා තෘෂ්ණාගේ බලපෑමෙන් හේතුවෙන් ඇතිවෙන වාසනා ගුණ හේතුව කරගන්න මේ ඡන්දය සියලුම සත්ව సంతානයන් තුළ ඇති වෙනවා. කැමැත්ත. අස්කම් ආසා දිවහම ආදී මේ ඉන්ද්‍රියන් පාවිච්චි කිරීමේදී ඉන්ද්‍රියන් පිහිටන්ට කලින් ප්‍රසන්න විඥානය මේ කල රූපයට වැටෙච්ච හැටි කොහොමද මේ කැමැත්ත පාවිච්චි වෙන්නේ? භවාංග පාතිකවයි කෙනෙක් මරණයට පත් වෙනකොට චුතිසිතක් ඇති කරගන්නේ. ඒ ඇතිවෙච්ච චුතිසිත තුල චුතිය කියන්නේ මෙතනින් පිටවීම විතරක් නෙවෙයි පිට වෙනවත් එක තව තැනක ඉපදීම. එතකොට එතනින් තව තැනක උපදින විට ඒ චුති ස්වභාවය ලබන විට ඒ චුතිසිතට මතු කවර විදිහ ආත්මයකද උපදින්නේ කියන ස්වභාවයට ඒ සිත විසින් සකස් වීම සිද්ධ වෙනවා. ඒ සකස් වීමට කියනවා තමන් විසින් යම්කිසි ආත්මයකට අලුත් ආත්මයකට පත්වීමට හේතු වන විදිහට තමන්ගේ పూర్ව ආත්මය තුල තිබිච්ච කුසල අකුසල ආදී මේ ආනන්ජාවේ සංකාර ධර්මය උපනිශ්‍රය කරගෙන ඒ තමට අවල් තැනට යන්න ඕනයි කියලා ගම්තව්‍ය භාවයක් ඇති වෙනවා යා යුතු බවක් ඇති වෙනවා ගම්තව්‍ය කියන වචනේ තකාරයට දකරා දකාරාදේශ වීමෙන් මේ ක්‍රියාමාත්‍රයට ගන්ධබ්බ කියලා කියනවා. ඊට භවයේ මේ භවයට එන්න සකස් වෙන යනතන යායුතු තන ගම්තව්‍ය තන යායුතු ස්ථානය සකස් වෙන එක ගම්තබ්බ ගම්තබ්බ කියන වචනයෙන් පාවිච්චි කරනවා. ගම්තබ්බ වර්ග දෙකක් තියෙනවා බුද්ධ ආගමේ. ගාන්ධර්ව නගනහිර තාවුසා මගනේක තාවතිස්සේ ඉන්න ගාම්තරව දෙවියන් පිළිබඳවත් කම්බබ්බ කියනවා. ඒ කම්බබ්බය නෙමෙයි මෙතන කම්බබ්බ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාමාත්‍රයක් වලා මතු ආත්මයකට මේ මේ ආත්මයට නිසි විදිහේ කියලා සකස් වෙන ස්වභාවයට කියනවා මෙතන ගම්තව්‍ය භාවයට ගම්තබ්බ කියලා හිත. බොහෝ දෙනෙක් මේ තේරවාදී කන්නේ වර්ධගෙන ගන්ධබ්බයක් ඉන්නවා එකට වැරදි විදිහට මත කතා කරනවා ඒව ගැන දිගට විස්තර කරන්න මේ අවස්ථාවක් නෙමෙයි. ඒතර අපි දන්නවා ගන්තව්‍ය තන සකස් වෙනවා ගන්තබ්බ වෙනවා. ගන්තව්‍ය තන සකස් වෙනවත් එක්කම ප්‍රතිසන්දි ප්‍රතිසන්දි ඒ ගන්තව්‍ය භාවයේ හැටියට ඒකට අනුකූලව තව තැනක ඉපදීම ස්ථානය සකස් වීමට කියනවා ප්‍රතිසන්දි ප්‍රතිසන්දිය කියලා හිත. එතකොට හැම සත්‍යයක්ම ප්‍රතිසන්ධිය වෙන්නේ එතකොට පෙර ගන්තව්‍ය භාවයකින් හේතුත් වෙච්ච ස්වභාව tattවයක වාසනාචුව. ඒ ප්‍රතිසන්ධියට අනුව පෙර භවයේ තිබුණු අවිද්‍යා තෘෂ්ණාවල ප්‍රමාණාතික්‍රාන්ත විවිධාත්වයන් අනුව ඒ පුද්ගලයා තුල ඡන්ද භාවයක් ඇති වෙනවා. අකුසලයට යොමු වෙච්ච කෙනා නම් අකුසල ඡන්දයක්, කුසලයට යොමු වෙච්ච කෙනා නම් කුසල ඡන්දයක්. ප්‍රතිසන්ද චිත්තක්ෂණය තුලම අනුක්‍රමයෙන් හට ගන්නවා. ක්‍රමක්‍රමයෙන් කරලය වැඩිගෙන වැඩිගෙන අංග ප්‍රත්‍යයන් බවට පත් වෙනකොට කරලයක් හැදෙන්න කරලයේ මන්ස්තරයක් හැදෙන්න අර ප්‍රසන්න චිත්තයේ තියෙන අර ඡන්දී දීගය තමයි කරව කරව ගිහින් හිට චින්තනයට හේතු වන හිසක් හැදිලා අනෙක් ස්නායු පද්ධතියකට අවශ්‍ය විදිහට ගාත්‍රා හැදිලා හිට කඳබඩ හැදිලා හිට මෙන්න එන්නේ එතකොට මේ ඡන්දස් ස්වභාවය තමයි එතන මූලික වේගය. ඒක බොහොම සියුම් මනානික ස්වභාවයෙන් වෙන හින්දා ඒක බොහොම අප්‍රසිද්ධව අප්‍රකාරව යන හින්දා ඒකට ඡන්ද කියන වචනේ පාවිච්චි කරනවා. ওই ඡන්දස් ස්වභාවයෙන් යුක්ත පුද්ගලයා සෑම තිස්සම මේ ඡන්දය අර ප්‍රසන්දි අවස්ථාවේදී බොහොම දුර්ලභ ස්වභාවයෙන් ක්‍රියා කළාට අංග ප්‍රත්‍යංගෙන් වැඩිම වැඩිම එnde එnde ඊළඟට මොළේ ස්නායු පද්ධතියෙන් වැඩි වෙන සකස් වෙන්න සකස් වෙන්න මේ ඡන්දය එන්න එන්න වැඩි වෙනවා එන්න එන්න හයි වෙනවා එන්න එන්න බලවත් වෙනවා එන්න එන්න බලවත් කෙනෙක් බවට පත් වෙනවා මේ ඡන්දය. ඒ ඡන්දය බලවත් බවට පත් වෙන්න කලින් දුර්වල තිබුණාට පස්සේ මේ බලවත්කමට පත් වෙනවා මොකෙන්ද බලවත් වෙන්නේ? අර ප්‍රශන්ද චිත්තක්ෂණය තුළ ලැබිච්ච කල රූපයේ භෞතිකයන්ගේ තාත්‍රය කරගෙන හැදෙන මොලේ ස්නායු පද්ධතීන්ට අනුවත් හෘදේ වස්තුවේ වාස්තු ස්වરૂපිකත්වයට අනුව එතන ඇති වෙන ක්‍රමක්‍රමයෙන් ඇති වෙන ආස්වාද ප්‍රාස්වාසයන්ට හේතු වන නාඩි දක්ෂින නාඩි වාම නාඩි මිශ්‍රා නාඩි වශයෙන් මේ ඇති වෙන නාඩි ස්වභාවයන්ට අනුවත් තියෙන මේ කරුණු අනුව එතකොට සෑම තිස්සම අර ඡන්දය කියන කැමැත්ත කියන එක මේ පෙර භවයෙන් පැමිණි ප්‍රසන්න විඥානය වැඩ කරනවා. එතකොට හැම දෙයකටම මුල වෙලා තියෙන ඡන්දය. ඒ ඡන්දේ එකයි කර්මය. ඡන්දේ එකයි චිත්තය. චිත්ත කර්ම දෙකක් මේකේ බැඳී පවතිනවා. ඒ ඡන්ද චිත්ත කර්මයන්ට අනුව කර්මානුරූප අංගෝපාංග විකල වීම අධිකල වීම ත්‍රි හේතුකාදී හේතුන් නිසා විකලව පැවතීම ද්වි හේතුක නිසා විකල වීම ආදී විවිධ විවිධ සම්භාර ගොඩකට මේ ඡන්දය නිසා පත්වි වර්ධනය වෙනවා මේ සත්ත්ව ජීවියෝ. ඒ විදිහේ ජීව වර්ධනයක් ඇති වෙනා හිට ඒ ජීවියෝ හැමදෙනාම දැන් ඡන්දයෙන් කටයුතු කරනවා. ක්‍රමක්‍රමයෙන් අස්සම් මාසාදී ඉන්ද්‍රියන් ඔක්කොම ඇති වෙලා හිට මේ ලෝකෙට දිහිදෙන මේ කෙනා මේ ඡන්දය ඡන්දය කියන එක ඊට වඩා බලවත් වෙනවා සාමාන්‍යයෙන් කිතුල්ගස් කොල්ගස් වල ගිහිල්ලා හිට මල කපලා හිට වතුර කරගෙන හිට ඒකට තෙල් දිය කියන එක්කෙනා ඒක ටිකක් ටිකක් එහෙම පියෙන් දැල්ලා අරමුණු කරනකොට ඒක මැරිගෙන මැදීගෙන වැඩිගෙන ඇවිල්ලා හිට ඒක රාබවටපත් වෙනවා වගේ මේ ඡන්දය කියන එකත් අර ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ආරම්මන ආරම්මන ආරම්මන ඇද ගන්නවා ඇද ගන්නවා හැමදේම ඇද ගන්නවා ඒ ඇද ගන්න නිසා වැඩි වැඩියෙන් ආරම්මන ඔක්කොම ඇද ගන්නකොට ඒක කපා හැදිය වගේ පැසවලා හිට ඒක රාගයක් බවට පත් වෙනවා ඒ හින්දා ඒකට ඡන්ද රාග කියනවා ඡන්ද රාග ස්වභාවයට පත් වෙනවා චන්දරාග ස්වභාවයටපත් වීම නිසා සමහර ඒවා කුසල කර්ම සමහර ඒවා අකුසල කර්ම රාග වචනය පාවිච්චි කරන්නේ අකුසල ඡන්දය පිළිබඳවයි කුසල ඡන්දය සෑම තිස්සෙම රාගයට විරුද්ධව විරාග චේතනාවෙන් පවත්වාගෙන යන්නක් මේසා කුසල ඡන්දය විරාගයි අකුසල ඡන්දය රාගයි මේ නිසා අකුසල කුසල කියන ඡන්ද බවට පත් වුණේ අර ප්‍රසන්දිත් සමග පැමිණිච්ච මේ රාජස් ස්වභාවය. එතකොට මේ රාගයේ ස්වභාවයෙන් කියන වචනය පාවිච්චි කරොත් මෙතන කර වැඩි. මෙතන පාවිච්චි කරන්න ආරම්භක වචනේ මූලික වචනේ. අයි කිම් මූලිකා කියලා නැහුවේ. ඒ හින්දා බුදුහාරමක දේශනා කරනවා ඡන්ද මූලිකා කියලා හිත. ඡන්දයයි මේ ලෝකයේ මුලට. මුල කියලා හිත. දැන් ඡන්ද මූලික ස්වභාවයෙන් තමයි මේ සියල්ලක්ම සකස් වෙන්නේ කියලා. මේ ඡන්ද මූලික ස්වභාවයෙන් මේ සකස් වෙන ඒ කුසල කර්ම බොහොම විශාලයි. එතකොට දැන් මේ කරුණු අනුව මෙතෙන්දී අපට නියමිත කාලේ එක කරුණක් විස්තර කරනකොට ඉවර වෙන්නයි යන්නේ. අපි ඒක හින්දා මේ කරුණු 10ක්ම දැන් කියන්න වෙනවා. ඒක හින්දා දැන් අපිට ඔය මුල්ම කරුණෙන් බුදුහාරෝ පැහැදිලි කළා ඡන්ද මූලිකයි කියලා. ඒක ඔය හේතුව නිසා. ඔය ඡන්ද මූලිකව හටගන්න සත්‍යයන් ඊළඟට අහනවා කිම් සම්භව ආවසෝ සබ්බේ ධම්මා. මේ සබ්බ ධම්ම නාම රූපේ ධර්ම ආදී මේ සියලුම ධර්ම කිම් මූලිකා. මනසිකාර සම්භව අර ඡන්දය නිසා මෙනෙහි කරන්න පටන් ගන්නවා. මනසිකාර කරනවා. මනසිකාර කිරීම නිසා කුසල අකුසල ආදී නොයෙක් දේ අව්‍යාකෘත කුසල ආදී නොයෙක් හැම දෙයක්ම ඇති වෙනවා මානසිකාරයෙන්නේ මෙනෙහි කිරීමෙන්නේ මානසිකාරය නිසා මේ සියලුම දේ ඇති වෙනවා මේ මානසිකාර ස්වභාවය හේතු කරගෙන තමයි මේ සියල්ලක්ම වෙන්නේ ඡන්ද සහිත භාවයේ ස්වභාවය මනස්මින් කාරෝ මානසිකාරෝ ඡන්ද ස්වභාවය මනසින් කරන ක්‍රියාවක් ඒක තමයි මානසිකාරය කියලා හිත කියන්නේ ඒක හින්දා ඒක හුඟක් දුරට මේ මනසිකාර ස්වභාවය මේකට හේතු භූත වෙලා තියෙනවා කියලා හිත මෙතෙන් තේරෙනවා. ඡන්දය මූල හේතුව ඡන්දය තිබිලා හිටින් ඡන්දයෙන් හතරන් අර ලාමක ඡන්දයෙන් තිබ්බ ඇතරින් යා මැරලා ඉවර වුණා නම් මොකුත් නැහැනේ. නම ජීවත් වෙනවනේ, රාග වෙනවනේ. එතකොට ඒක බහම දරුණු වෙනවනේ. ඒවත් අත්වෙනපත් උනේ මානසිකාරය මෙනෙහි කිරීම, කල්පනා කිරීම නිසානේ. ඒ නිසායි මානසිකාරය සාර්ණ මානසිකාරය කියලා කියනවා. තමන්ගේ පංචේන්ද්‍රයන්ට විෂයානුබද්ධ වන රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේ සමාසන්න කරනු ඇදගෙන ඇදගෙන ඇදගෙන ඒකන මනසිකාරණ කරන එකට කියනවා ස්ථාරණ මනසිකාරය කියලා. සම්ප්‍රයෝජන මනසිකාරය කියලා කියනවා. එහෙම කල්පනා කරනකොට තමයි ඉගෙන ගන්න ධර්ම ශාස්ත්‍ර ආදී නොයෙක් දේවල්ත් එක්ක සංප්‍රයුක්ත වෙලා එකතු වෙලා එන මනසිකාරයට කියනවා සංප්‍රයෝජන මනසිකාරය කියලා. ඒ වගේම මේ මනස සෑම තිස්සෙම යම් යම් අරමුණු අරමුණු එල්ලගෙන එල්ලගෙන යන හින්දා ඒවට කියනවා ආරම්මන මානසිකාරය කියලා හිත. මේ විදිහට මේ මානසිකාරයේ පාරණ සම්ප්‍රයෝජන ආරම්මන මුඛ භාවය කියන මේ ස්වභාව හැමතිස්සම මෙනෙහි කිරීම තුළ තියෙනවායි කියලා හිත දැන් මේ මූල හේතුවක් එකක් අතරේ කියලා බුදුහාමුදුරුව මෙහිදී දක්වනවා. ඊළඟට අහන ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය කිං සමුදය ආවසෝ සබ්බේ ධම්මා පස්ස සමුදය ආවසෝ සබ්බේ ධම්මා කියලා උත්තර දෙනවා බුදුහාමුදුරුවෝ. මේ මානසිකාරයට හේතු වන මේ මෙනෙහි කරන ධර්මයන් ස්පර්ශ කරනවා. මනෝ ස්පර්ශයෙන් නිතරතර මෙනෙහි කර කර මනෝ ස්පර්ශ කරනවා. ඇහින් චක්කු ස්පර්ශ කරනවා. කනින් ශබ්ද ස්පර්ශ කරනවා. නායෙන් කම්සෝද ස්පර්ශ කරනවා. දිවෙන් රස ස්පර්ශ කරනවා. හමෙන් සීත උෂ්ණ ආදී දේ ස්පර්ශ කරනවා. මනසින් මනෝ සංපස්සජ මේ විදිහේ ස්පර්ශ කිරීම තමයි ඊළඟට මේ හැම දෙයකදීම මේ ධර්මයන් පිළිබඳව පවතින එකක් ඒකත් මුලක් රස සමුදය ආවසෝ සබ්බේ ධම්මා මේ තිරුම ධර්මය සමහර දේවල් ඔය එකක් නොහැර සියල්ලක්ම ඒතකොට මේ ධර්මතාවයට අන්තර්ගත වෙලා තියෙනවා මෙනෙහි කිරීමට වාගෙම ස්පර්ශයට ස්පර්ශය නිසා මේ පස්ස හේතුව කරගෙන අපිට මේ අනික් සිරුම් දේවල් ඇති වෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතනං සලආයතනපත්‍ය පස්සෝනේ අර මානසිකාර කරන ප්‍රසන්න විඥාණයට මේ සලආයතන පිහිටියට පස්සේ ඒකෙන් ස්පර්ශ කරන ලෝකෙම එතකොට ඒකෙන් ඉන්නවා මෙතන ස්පර්ශය තමයි ඊළඟට මේ මූල වෙලා තියෙන්නේ. ස්පර්ශයෙන් නොකර හිටනම් ඒකක් නැහැනේ. ඉතින් ස්පර්ශය තමයි එතන මූල මූල හේතු බවට පත් වෙලා තිබෙන්නේ. ඊළඟට දේශනාවේ අහන ඊළඟ ප්‍රශ්නය තමයි කිම් සමෝසර්ණා අවුතෝ සබ්බේ ධම්මා සමෝසර්ණ කියන වචනය සමහර අයට තේරෙන්නේ නැතු වෙන්න පුළුවන් සමෝසර්ණ කියන වචනේ තේරුම ඒක රාපේ වීම එක්ට්‍රස් වීම අද ගැම්ම එතකොට එකට එකතු වීම ඒකට සමුච්චය කියලාත් කියනවා එතකොට මේ එකතු වීම එකතු කර ගැනීම අද ගැනීම කියන මේ හැමදේම සිද්ධ වෙන්නේ අර මනසිකාරයෙන් ඇතුළෙච්ච ස්පර්ශය නිසා රූප එකතු වෙනවා, ශබ්ද, ගන්ධ, රස ආදී විවිධාරම්මන මේකට එකතු වෙනවා. මනෝරම්මන එකතු වෙනවා. ඒවා එකතු වීම තමයි මෙතන සමෝසර්ණා කිව්වේ. මේ එකතු වීමත් මේ සංසාරයේ පැවැත්මට, මේ සිළු ධර්මයන්ගේ පැවැත්මට මුලක්. මේ එකතු වීම නැති කරගත්තා නම් ඒ මුල ඇති වෙන්නේ නැහැ. මේකෙන්ද ඒකත් එක මුලක් කියලා හිත දක්වනවා. එතකොට මේ එකතු වීම ඇති හැම තැනකම මේ සමෝසරණේ ඇතිවන හැමතැනකම මූලික හේතු වෙනා තිබෙන්නේ වින්දනය. ඒ හින්දා වේදනා සමෝසරණ අවසෝස දක්වනවා. යමක් යමක් එකතු කර ගන්නවා නම් ඒක පිළිබඳව තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා ආදී විවිධාකාරයෙන් වින්දනය කරනවා. ඒ වින්දනය කිරීම ස්වභාවයත් මුණක්, සතරට මුණක්. ඇයි? වේදනාව හේතු වෙන්නේ, තෘෂ්ණාව ඇති වෙන්නේ, එතකොට වේදනාව නිසා ඒ පිළිබඳ බැඳීමට හේතු වෙනවා. ඒ හින්දා ඒක සතරට හේතු වන මූලික කාරණයක් කියලා බුදුහාරෝ දක්වනවා. ඊළඟට අහනවා මේ විදිහේ සංසාරයේ බැඳීමේ වේදනාවෙන් තෘෂ්ණාවෙන් ගැවතන මේ සප්තලෝක ස්වභාවයට මේ පිරු ධර්මයන්ට ඒ ධර්මයන්ගේ ස්වභාවයට කිසියම් නිදහසක් ඕන කරනවා ඒකට හේතු වන මූල ධර්මය මොකද්ද මොකද්ද ප්‍රමුඛ తত্ত্বය දෙන්න ඕන තැන කිම් ප්‍රමුඛාවසෝ සබ්බේ ධම්මා එතෙන්දී දේශනා කරන බුදුහාමර මහණන්ට මහණෙනි ඒතොර මෙහෙම මෙහෙම කියන්න. සමාධි ප්‍රමුඛා ආවසෝ සබ්බේ ධම්මා. මේ සියලුම ධර්මතාවයන් මේ එකතුම් වලින් මිදීමට නම් ප්‍රමුඛ කරගත යුත්තේ සමාධියයි. සමාධිය චිත්ත සමාධි විපස්සනා සමාධි කියලා දෙආකාරයිනේ. චිත්ත සමාධියදී මේ සමෝතරණය වෙච්ච මේ පදාර්ථ පිළිබඳව අපිට ඇති වෙනවා කාම ලෝකයේදී කාමච්ඡන්දය ඇති වෙනවා. රූප ලෝකයේදී රූපච්ඡන්දය ඇති වෙනවා. අරූප ලෝකයේදී අරූපච්ඡන්දය ඇති වෙනවා. ඔක්කොම ඡන්ද ඡන්දනේ. ඡන්ද මූලකානේ. එතකොට දැන් අපි කාමච්ඡන්ද ඇති වෙනවා. කාම්‍ය භාවය ඇති වෙනවා. කාම්‍ය භාවය ඇති වෙනකොට මේ කාම්‍ය කරන වස්තුන් නොලැබී යනකොට මොකද වෙන්නේ? කේන්ති යනවා. ඒ වස්තුන් Tamanට අවනතව වෙන විදිහට ඉන්න ඇති වෙනකොට මොකද වෙන්නේ? කේන්ති යනවා. එතකොට කාමච්ඡන්දේ නිසා ව්‍යාපාද හට ගන්නවා. කේන්ද්‍ර ගියාම හිත කය දෙකම මැල වෙනවා. තින මිද්ද ඇති වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද. හිත කන්න මැලුනන් පස්සේ පොඩ්ඩක් නම් ඇවිස්සලා යනවා. උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවා. එතකොට හැම දිනකම සැක හිතනවා. විචිකිච්ඡාවක් හට ගන්නවා. එතකොට මේ ස්වභාවයෙන් යුක්තව මේ සෑම තනකම සත්ත්ව ලෝකයා වෙහෙතෙන්නේ දුක් වෙන්නේ කරදර වෙන්නේ මේ කාමච්ඡන්ද රූපච්ඡන්ද අරූපච්ඡන්දාදී මේ ඡන්දයන්ගෙන් ලෙඩ වෙලා ඉන්න හිඳයි. මේක කාමච්ඡන්දය නිසා අපට ඇති වෙනවා තව බරපතල කරුණු හයක්. ව්‍යාපාදය, තිනමිද්දය, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ඒවා. මේවට මම පාවිච්චි කරනවා නීවරණ. මේ ඇති වෙන මුල් විස්තර කරන මේ ස්වභාවය පෙන්වන්න නැතුව ඒක වහලා දානවා මේ පහෙන්. ඒකින් දැවට කියනවා පංච නීවරණ කියලා හිතනවා. ඒ නීවරණ ධර්මයෙන් මිදෙන්න මොකද්ද මුල? ඒක තමයි සමාධිය. චිත්ත සමාධිය. එතකොට කාමච්ඡන්දයෙන් මිදීම චිත්ත සමාධියදී විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ එකකටගෙන සමාධියංග භාවිත කරනවා. ඒක රූපච්ඡන්දෙදි භාවිත කරනවා. ඒ මිදීමට අරූපච්ඡන්දෙදි භාවිත කරනවා. මේ විදිහට චිත්තය චිත්ත සමාධියක් ලබන්න ඕනේ. ඊළඟට ඒකම විදර්ශනා වශයෙන් වඩන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ වශයෙන් සමාධිමත්ව වැඩිවීමට කියන විදර්ශනා සමාධිය කියලා. එතකොට මේ විදිහේ මේ සමාධි ස්වභාවය තමයි මෙතන ප්‍රමුඛ වෙන්නේ කියලා හිත දේශනාවේ දක්වලා තියෙනවා. ඊළඟට අහනවා කිමාදි පත්තේයෝ ආවසෝ සබ්බේ ධම්මා. එතකොට මේ විදිහේ මේ නිදහසට හේතු භූත වන මූල සත්‍යය මොකද්ද? සතාදිපත්තෝ බුදුහාරු දේශනා කරන එක සත්‍යය කියලා හිත. සිහිය. කායික භෞතික ලෝකය පිළිබඳ කායානුපස්සනාව වෙන්න ඕනේ. වින්දන ලෝකය පිළිබඳ වේදනානුපස්සනාව වෙන්න ඕනේ. චින්තන ලෝකය පිළිබඳ චින්තානුපස්සනාව වෙන්න ඕනේ. ධර්මතා ලෝකය පිළිබඳ ධම්මානුපස්සනාව වෙන්න ඕනේ. මේසා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ස්වરૂපයෙන් සකල විශ්වය දැකීම එකින් දක්වනවා කිං උත්තරෝ ආවසා කොහොමද මේකෙන් ඈතර වෙන්න හේතු වන මූල කාරණය ප්‍රඥාවට බුදුහාම දක්වනවා පඤ්ඤුත්තරාවසෝ කියලා හිත මේ හින්දා මේ මගින් උපදින ප්‍රඥාව තමයි සසරෙන් ඈතර වීම අපට මූල හේතු කාරණය වෙන්නේ ඒ සසරෙන් නිදහස් වීමට හේතු වන මේ ප්‍රඥාව නිසා අපට මොකක්ද ලැබෙන දේ අපට හම්බ වෙන විමුක්තිය චිත්ත විමුක්තිය හම්බ වෙනවා නිබ්බාන විමුක්තිය හම්බ වෙනවා එහෙනම් විමුක්තියයි වැත්මේ මෙතනින් හම්බ වෙන ඵලය කියලා හිත දේශනා කරනවා ඊළඟට අහනවා කින් ධම්මා ආවසෝ සබ්බේ ධම්මා ඕගතා මේ නිදහස් වුණාම මොකටයිපත් වෙන්නේ අමෘතයටපත් වෙනවා අමතෝගතා අවතෝ කියලා බුදුහාමෝ දේශනා කරනවා අමෘත කියලා කියන්නේ මරණයෙන් නිදහස් වෙච්ච තැන මරණයෙන් තොර වෙච්ච තැන නත්ති යත්ත මතං මරණං අමතං කියලා දක්වනවා. එතකොට මේ විදිහට ප්‍රමාදව අමතපදං ආදී පද මේ පින්නතුන් දන්නවා. අමෘතයකට කියනවා. එතෙන්දී ඒ නිර්වාණ ප්‍රාප්තියට කිම් පරියෝධාන ආවසෝ තබ්බේ ධම්මා. බුදුහාමරංගේ උත්තරේ මෙහෙම දෙනවා. නිබ්බාන පරියෝධාන ආවසෝ තබ්බේ ධම්මා. පරියෝධාන අවසන් කියන්නේ අවසානයට කෙලවරට ඉවර වීමට නතර වීමට සසරෙන් ඉවර වීමට සසර නිෂ්ඨාවටපත් කිරීමට ඒකට කියනවා නිබ්බාන කියන වචනේ පාවිච්චි කරනවා. වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මෙන හින්දා ඒකට නිබ්බාන කියලා කියනවා. ඒ නිබ්බාණය තුන රාගය නැහැ හින්දා ඒක රාගක්ඛයයි. නිබ්බාණය තුන තෘෂ්ණාව නැහැ ඒක තණ්හාක්ඛයයි. එතකොට නිබ්බාන චිත්තචෛසිකයන් තුල ඒ කිසිම දෙයක් පවතින්නේ නැහැ. මේ කාරණා හේතු නිසා නිර්වාණය තමයි එතකොට නිදහසට මුල කියලා ඊට බුතින්දි පෙන්වනවා. මේ බෑ වූ කරුණු දසයක් මුල් කරගෙන මේ දස කරුණු ආශ්‍රයෙන් සංසාරික භෞතික ලෝකය පිළිබඳවත් සංසාරික වෛඥානික ලෝකය පිළිබඳවත් සංසාරික වෛඥානික ලෝකයේ තියෙන දුක්ඛාන්ත පිළිබඳවත් ඒ දුක්ඛාන්ත නිදාප් වීමට හේතු වන කරුණු මූලික පිළිබඳවත් මේ සූත්‍රය දේශනා කරනවා මේ සූත්‍රය පරිශීලනය කරමින් තව තවත් ධර්මඥානය වඩ아가න ඒ මගින් සසර දුකෙන් නිදහස් වූ නිවන් සම්පත අත්පත් කර ගැනීමට ඔබ හැමදෙනාටම හේතු වාසනා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින්දයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ උදම් කරමු. ittavata cammehi sampadam punya sampadam sabbe devanumodantu sabba sampatti siddhiya සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතු භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සුපින්නතුනි මූලක සූත්‍රය මාත්‍රිකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ මහා විහාරය පූගොඩ පඤ්ඤාස්සාර විහාරය බෝගහවත්ත පුණ්‍යශ්‍රී විහාරය ආදී විහාරයන්හි විහාරාධිපති හිටපු අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112689428 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි